විශේෂයෙන් කතා කරන්න හැම මොනවද තියෙනවද? උදේ මොනවද කතා කරන්නේ? ඒ තුලින් ඇතිවෙච්ච ප්‍රශ්න හරිය නැතිනම් වෙන දැනගත යුතු මොනවාද කරුණු තියෙනවද? එහෙනම් අපි වෙන සූත්‍රයක් සාකච්ඡා කරමු. එතකොට අපි ටිකක් කතා කරමු මේ සුසීම සූත්‍රය කියලා සූත්‍රයක් තියෙන සංයුක්ත නිකායේ. ඒ සූත්‍රය බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලෙදී ඉතින් මහරහතන් වහන්සේලා බොහෝ තෙයින් වැඩ ඉන්නවා. උන්වහන්සේලාගේ ඉරියව් ආදී ප්‍රසන්නයි. ඒ නිසා බොහෝ තෙයින් ඒ කාලේ මහා ජනතාව බුදුරජාණන් වහන්සේත් මහා සංඝරත්නය කෙරෙහි පැහැදිලා ඉතින් චීවර පින්දපාත සේනාසන ගිලම්පස කියන සිව්පසය බොහෝසෙන් භාග්‍යතුන් වහන්සේටයි මහා සංඝරත්නයටමයි පවරනවා. ඉතින් බොහෝ ලාභ සත්කාර උපදිනකොට අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට ලාභ සත්කාර ගොඩාක්ම අඩු වුණා. ඉතින් හරියට හරියට ඉර පායනකොට කලාමැදිරියන් එළිය නැති වෙලා යනවා වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණාට පස්සේ අන්‍ය තීර්ථකයන්ගේ බලය අඩු වුණා. ඉතින් ලැබෙන තරමක් ලාභ සත්කාර ඔක්කොම බුද්ධ ශාසනයටම ලැබෙන්න ගත්තා. ඒ කාලේ රජගහ නුවර හිටියා සුසීම කියලා පරිබ්‍රාජකේ. ඉතින් මහා විශාල පිරිසක් ඉන්නවා යාට ශ්‍රාවකයෝ ගෝලියෝ ගොඩාක්. ඉතින් මේ ගෝලියෝ දවසක් සුසීම කියන පරිවේජ්‍යයට කියනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට නම් ඒ ශ්‍රාවක සංඝයාට නම් ලාභ සත්කාර ගලාගෙන එනවා. ඈ චීවර, සේනාසන, ගිලම්පස, පින්දපාත ඕන තරම් ලැබෙනවා. අපිට මේවා දැන් එකක්වත් හරියට ලැබෙන්නේ නැහැ. ඒ හින්දා දැන් ගෝලියෝ ටික ඔක්කොම එකතු වෙලා සුතීමට කියනවා ඔබතුමා යන්න ශ්‍රමණ බෞද්ධ ගෞතමයා ගාවට. ඊළඟ මහණෙන්ද කැමතියි කියන්නේ. කැමති වෙලා හොරෙන් ඉඳගෙන මේ බණ දහම් ටික ඔක්කොම ඉගෙන ගන්න. ඉගෙනගෙන ඇවිල්ලා අපිට කියන්න. එතකොට අපිටත් ඒ වගේ බණක් කියනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාතිය ලැබෙයි. අපිටත් මේ චීවර පින්ඩපාත ඉස් වෙන එකක් අඩු වෙන එකක් නැහැ කියලා දැන් සුසීම කියන පිරිවෙජි නායකයාට කවුද කිව්වේ? ඒගොල්ලන්ගේ ගෝලියෝ ටික ඔක්කොම කිව්වා. කිව්වහම දැන් සුසීම මොකද කරන්නේ? ආ හොඳයි යවත්නේ කියලා දවසක් ඉතින් පිටට කියලා එතනින් එකනෙකුට පිටස බාර දීලා සුසීම ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන් ගාවට ගිහිල්ලා වැඳලා කියනවා මේ බවත් ආනන්දයන් වහන්සේ මං කැමති මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙන්න. පැවිදි වෙලා උපසම්පදා වෙන්න කැමති. ඒ පාර දැන් මේ ආවේ යටි අදහසක් තියාගෙන මොකක්ද අදහස්? දහම් හොරකම් කරා. ඈ දහම් හොරෙක් විදියට යාළු. දැන් කවුරුවත් දන්නේ නැහැ. ආනන්ද හැමෝටම මොකද කරන්නේ? හා හොඳයි කියලා මෙයාව එක්කගෙන ගියා බුදුරජාන් වහන්සේ ළඟට. ගිල ස්වාමීන් මේ සුසීම කියනවා මේ මහාන වෙන්න ඕනේ කියලා. එපාර ආනන්ද සුසීම මහාන වෙන්න ඕනේ කියලා මහාන කරමු. කියලා බුදුරජාණන් වහන්සේ කිව්ව සුසීම මහාන කරන්න කියලා. දැන් මොන සුසීම මහාන වුණා. මහාන වෙලා උපසම්පදත් වුණා. දැන් උපසම්පදා වුණාට දැන් මේ බණ දහම් ඉගෙන ගන්න තමයි පුළුවන් තරම් මේ උත්සාහවත් වෙන්නේ. ඈ කොහොම ඉන්නකොට ඒ කාලෙදී බොහෝ සෙයින් භික්ෂුන් වහන්සේලා තැන් තැන් වල ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟ අරිහත්ත්වය ප්‍රකාශ කරනවා. අරිහත්ත්වය කියන්නේ ස්වාමීනි මේ ශාසනයේ භ්‍රමචර්යාව හැසිරලා ඉවරයි මම කල යුත්තක් තියෙනවා නම් ඒක කළා මතු කල යුත්තක් නැහැ කය මම ඉපදෙන්නේ නැහැ කියලා වික්ෂුන් වහන්සේලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ අරිහත්ත්වේ ප්‍රකාශ කරනවා. සුසේමත් ඉතින් සුසි මහා මුදුරුත් පැත්තකටලා බලාගෙන ඉන්නවා. ඉතල මෙයාට හරි ප්‍රශ්නයක් මොකද්ද මේ අරිහත්ත්වය මේ මෙහෙම කියන්නේ කියලා. දැන් මේ අරිහත්ත්වයේ රහත් Taman රහත් බව අංගවපු වික්ෂුන් වහන්සේලා ගාවට සුසීම හාමුදුරුවෝ ගිහිල්ලා අහනවා රැස්නේ ඔබ වහන්සේ බුදුහාමුදුරුවෝ ළඟදී රහත් වුණා කියලා කිව්වා. ඈ මතු කලෙත්තක් නැහැ කියලා කිව්වා. මේ ඒ කියන්නේ ඔබ වහන්සේලාට පුළුවන්ද මේ කුරුල්ලෙක් වගේ අහසේ පියාඹලා යන්න පුළුවන්ද? වතුරේ පොළවේ වගේ ඇවිදින්න පුළුවන්ද? පොළවේ ජලයේ වගේ කිමිදෙන්න පුළුවන්ද? පර්වත, බිත්ති හරහා යන්න පුළුවන්ද? මේ වගේ එද්දි පාන්න පුළුවන්. ඇවැත්නි අපිට බෑ කියන. එහෙනම් මේ අනිත් අයගේ හිත තමන්ගේ හිතින් දකින්න ඔබ වහන්සේලාට පුළුවන්. බෑ කියන. එහෙනම් පෙරවිසු කඳපිලිවල කියන්නේ මම ඉස්සර මෙහෙම හිටියා මේ වගේ කෑම ආහාර පාන ගත්තේ මේ වගේ වර්ණෙන් යුක්තයි මේ වගේ පෙර ජීවිත කියන්න පුළුවන් ඒකත් එහෙනම් මේ සක්ෂිය ඉපදිනව මැරෙන හැටි කියන්න පුළුවන් ඒකත් එහෙනම් කොහොමද වහන්සේලා රහත් උනේ? දැන් මෙයාට හරි ප්‍රශ්නයක්. ඊට පස්සේ කියනවා රත්න සුසීමේනි අපි සුස්ක විදර්ශකව ප්‍රඥාවෙන් නිදුන අයයි කියනවා. කියලා ඊට පස්සේ දැන් මෙයාට ප්‍රශ්නයක්. කොහොමද මම මේකේ අර්ථය දැනගන්නේ? ඔබ දැනගත්තත් නොදැනගත්තත් අපි ප්‍රඥාවෙන් මිදුණු අයයි <laughs> කියලා වික්ෂුණා කියලා කියන දැන් මෙයාට ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ දැන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බුදුරජාණන් වහන්සේ ළඟටත් ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දෙකම සුසීම ආමුදුරෝ කියනවා භාග්‍යවතුන් වහන්සේ හමු වේ අරිහත්ත්වේ ප්‍රකාශ කරන භික්ෂුන් වහන්සේලා ගොඩක් මම දැකලා තියෙනවා. ඒ අය ගාවට ගිහිල්ලා මම අහනවා මේ මේ විදිහට ඇහුවා කියලා අර ඉස්සෙල්ලා කියපේවා කිව්වා. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා මට කිව්වා උඹ දැනගත්තත් නොදැනගත්තත් අපි ප්‍රඥාවෙන් මිදුණු අයයි කියලා භාග්‍යතුන් වහන්සේ කොහොමද එහෙම වෙන්නේ කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බොහොම ලක්ෂණ දහම් පරයයක් දේශනා කරනවා සුසීම නුඹ දැනගත්තත් නොදැනගත්තත් මුලින්ම ධම්මට්ටි ඥානය උපදිනවා පසුව නිර්වාණ ඥානය උපදිනවා කියලා ධම්මට්ටි ඥානය ඇති වෙන හැටි හා නිර්වාණ ඥානය ඇති වෙන හැටි දේශනා කරනවා අපි ඒ ටික මට කියන්න ඕනේ ධම්මචර්ඥානය කියන්නේ මොකද්ද නිර්වාණ ඥානය කියන්නේ මොකද්ද කියන එක අපි ඒක කතා කරමු ඊට පස්සේ මේ ධම්මචර්ඥානය පුබ්බයෝපෝ සුසේම ධම්මචර්ඥාන හොතු පච්චා නිබ්බාන ඥානං මුලින්ම ධම්මචර්ඥානය වෙනවා පසුව නිර්වාණ ඥානය වෙනවා කියලා එන්නලා බුදුරජාණන් වහන්සේ පටිච්චසමුපාදයේ එකින් එක විස්තර කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගේ පටිච්චසමුප්පන්න ස්වභාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙන්නලා ඒ හරහා පටිච්චසමුපාදය දේශනා කරනවා ඒ ටික පෙන්නලා අහනවා සුසීම නුඹ මේව දන්නවද කියලා දන්නවා කියන්නේ ඕවා දැනගත්තා කියලා නුඹට පුළුවන් ද 이르දි ප්‍රතිහාරය එහෙම පාන්න බෑ කියනවා අන්න ඒකයි මේ වික්ෂුන් වහන්සලා කිව්වේ මේ ධර්මය දන්නවා දැනගෙන මේ වගේ කරුණෝලිනු කෙලෙසුන්ගේ මිදලා තියෙනවා මිදුනට ඉර්ධිපාති හරිපාන නුවණ වෙන එකක් ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ කියන එකයි කිව්වේ කියලා. ඊට පස්සේ කොහොම හරි සුති මහමුදුරන්ට මේ භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේශනා කරනකොට දහම් නිසක් පාල වෙනවා සෝවාන් වෙනවා. ඊට පස්සේ සුති මහමුදුර භාග්‍යවතුන් වහන්සේ පාමුල අඳාගෙන වැටුණා නේ ස්වාමීන් මට සමාවෙන්න මෝඩේ යම්සේද බාල්‍ය යම්සේද අදක්ෂේ යම්සේද ඒ වගේ වරදමාව ඉක්මවා ගියා මම මේ ශාසනයට ශ්‍රද්ධාවෙන් නෙමෙයි ආවේ දහම හොරකම් කරන අදහසෙන්. දහම හොරෙක්වයි මම මේ ආවේ. දහම හොරකම් කරගෙන ගිහිල්ලා අනිත් අයට කියන්න අනේ භාග්‍යවතුන් වහන්සේ මගේ වරදට මට සමා වෙන්න කියලා සුසී මහමුදුරෝ භාග්‍යවතුන් වහන්සේගෙන් සමාව ඉල්ලන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා සුසීම යම් කිසි කෙනෙක් වරදක් කරලා ඒ වරද නැවත දැකලා සත්තු පරිදි පිළියම් කරයි නම් ඒක මේ ආර්ය විනය අභිවෘද්ධියක් කියලා අපි ඒ වර්ධර සමා වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සමාව දෙනවා. නබෝ දවසකින් සුසීමත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එතකොට මේ සුසීම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා තැනක් පෙන්නනවා. සුද්ධයකෝ ධම්මට්ටි ඥානං හෝති. මුලින්ම ධම්මට්ටි ඥානය වෙනවා පච්චා නිබ්බාන ඥානං හෝති. පසුව නිර්වාණ ඥානය වෙනවා කියලා. අනිවාර්යයෙන්ම සතර දුකින් ඈතර වෙන හැම කෙනෙකුටම මේ ධර්මතා මේ පිළිවෙලටමයි සතර දුකින් ඈතර වෙන්නේ. අපි නිවන් දකින්ද කියලා මොනවා හරි කළාට නිවන් දකින්ද බෑ. මොකද නිවන කියන්නේ මොකක්ද? නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව අපි තේරුම් කර ගන්නට ඕනේ. ඒ ටික තමයි අපිට මේ සූත්‍රයෙන් ගොඩක්ම වැදගත් වෙන්නේ වටින්නේ. අපි ටිකක් කතා කරලා බලමු. මොකද්ද මේ ධම්මච්ච ඥානය කියලා කියන්නේ? මොකද්ද මේ නිර්වාණ ඥානය කියලා කියන්නේ? කොහොමද ධම්මච්චිත ඥානය මුලින් ඇති වෙලා පසුව නිර්වාණ ඥානය උපදින්නේ කියලා අපි ටිකක් සම්මර්ෂණය කරලා බලමු. ධම්මච්චිත ඥානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් මේ ලෝකයේ පවතින යථා භූත ස්වභාවයක් තියෙනවා. ඒවන් ධම්මතා ධම්ම නියාමතා ධම්මච්චිතා ඈ මෙසේ වූ ධර්මතාවයක් ධර්ම නියාමතාවයක් දහම් වූ පැවැත්මක් තියෙනවා ලෝකේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පවතින ලෝකයේ ඇත්තක් තියෙනවා ඒකට තමයි ධම්මට්ටිති ඥානය කියලා කියන්නේ එතකොට ඉස්තෙල්ලාම යම් කෙනෙකුට මේ ධම්මට්ටිති ඥානය තමයි ලැබෙන්නේ පසුව තමයි මේ ලෝක නිරෝධය පිළිබඳ නිවන පිළිබඳ දුක්ඛ නිරෝධය පිළිබඳ නුවණ පහළ වෙන්නේ. එතකොට මොකද්ද මේ ධම්මටිපි ඥානය කොහොමද අපි ඒක දැනගන්නේ? මේ ධම්මටිපි ඥානය ඊට පස්සේ කොටස් කීපයකින් යුක්ත වෙනවා. ධම්මටිපි ඥානයට තව පැත්තකින් කියනවා යතහ භූත ඥානය කියලා. සත්‍යනුලෝමික ඥානය, පච්චපරිග්ඝා ඥානය කියලා නම් කීපයක් තියෙනවා. ඒකෙදි පොඩි පොඩි ප්‍රභේද තියෙනවා. මේ ඔක්කොගෙම එක තැනක නුවණක් තමයි ලැබෙන්නේ අපි ඒකෙදි එතනදී පොඩ්ඩක් මේ ධම්මටික ඥානය ගැන නුවණ ගවේෂණය කරලා බලමු ධම්මටික ඥානය කියන කාරණාව තේරුණොත් තමයි අපිට මේ නිර්වාණ ඥානය කියන එක උපදින්නේ හරිද එතකොට ධම්මටික ඥානයට හම්බ වෙන්නේ නැත්තම් ලෝකේ හැමදාම පවතින යථා ස්වභාවයක් තියෙනවා. ඒ තමයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නැතිනම් තව පැත්තෙන් ගත්තොත් නාම රූප කියන ධර්මතා දෙක. එතකොට මේ නාම රූප කියන ධර්මතා දෙකේ ස්වභාවය අපි හොඳට ඉගෙන ගන්නට ඕනේ. මේ නාම රූප කියන ධර්මතා දෙකේ රූපය ගැන අපි බැලුවොත් රූපය ගැන නුවණින් සම්මර්ෂණය කළොත් දැන් මෙතෙන්දි රූප කියනකොට අපි මෙච්චර කාලයක් ගන්න අපි අසුරු කරව මට්ටමේ රූප සිහි කරගන්න එපා. හරිද? අපිට දැන් රූපයක් කියනකොට එක්ක ගහක් හරි මිනිසෙක් හරි ගයක් හරි කියලා මොනවා හරි හැඩතල යුක්ත සටහන් දැනුමක් සිහි වෙනවනේ. නේද? එක්ක ඇහෙන සද්දයක් මේ වගේ දේවල් අපි සිහි වෙනවනේ සිහි කරගන්නවනේ. ඒ ස්වභාවය සිහි කරගන්න නැතුව මේ වචනේ ස්වභාවය නුවණින් අල්ලගන්නට තේරුම් කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. එතකොට මේ රූපයේ යථා භූත ස්වභාවය කියනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය කියන එක හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවත් ඒකම තියෙනවා තව සුද්දාෂ්ටක කියලා එතන කියනවා වර්ණ ගන්ධ රස ඕජා කියලා උපාදාය රූප හතරකුත් ඒකම මේ රූප කලාපයක් පවතින්නේ මෙන්න මේ සියුම් කලාප අටක් එක්ක හැමතැනකම ඔකට කියනවා සුද්දාෂ්ටකය කියලා. මේ ධර්මතා අට වෙන් කරන්න බෑ විශේෂයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර එකක් තව එකකට වෙන්කරන්න බැරි ස්වභාවයෙන් තමයි පවතින්නේ. පඨවි ආපෝ ධාතුවෙන් ආපෝ පඨවි ධාතුවෙන් තේජෝ පඨවි ආපෝ දෙකෙන් වායෝ පඨවි ආපෝ තේජෝ තුනෙන් කියන එකෙන් වෙන්කරන්න බෑ. මෙතනදී පඨවි කියන ස්වභාවය ගත්තොත් ධාතු කියන්නේ ස්වභාවාර්ථයක්. ස්වභාව කියනකොට අපි කියමු දැන් හුලං හමන ස්වභාවයක් තියෙනවනේ. ඒ වගේ තද ස්වභාවය කියන අර්ථයක්. එතකොට ගලන වැగిරෙන බැඳෙන ස්වභාවාර්ථයක් ආපෝ. දවන තවන දිරවන ස්වභාවයක් තේජෝ. එතකොට හමන පින්දන හැකිලෙන සොලවන ස්වභාවයක් වායි. මේ වගේ ස්වභාව හතරක් අපිට හම්බ වෙනකොට මෙන්න මේ ස්වභාව කියන මට්ටම අපිට පේන්න යමක් යම් වස්තුවක් හම්බ වෙනකොට ඒ තියෙන්නේ අර සුද්දාස්තක මට්ටමේ රූප කලාප කෝටි ගණනක් එකතු වෙලා හරිද මම මේවා මේ දකින්න කියන එකක් නෙමෙයි මම කියන්නේ දැනුමටයි මේ කියන්නේ මෙහෙන් දකින්න බෑ අපිට හරිද දකින්න කියලා කිව්වත් දකින්න බෑ අනික උරෙන් දැක කියලා තේරුමකුත් නැහැ ඉතින් මම මේ දැනට මේ ධම්මටික ඥානය ගැන මම මේ කියන්නේ අපිට රූපේ හම්බ වුණත් මොන විදිහට හම්බ වුණත් නැතත් අපි දැනගත්තත් නැතත් අපිට යම් වස්තුවක් පෙනෙනකොට පෙනෙන දේ නිර්මාණය වෙච්ච රූපේ යථාභූත ස්වභාවය ගැනයි මේ කියන්නේ. මේක මේ ඔයගොල්ලන්ට දකින්න කියන එකක් නෙමෙයි දැන් මේ කියන්නේ. ලෝකේ අපිට රූප කඳු ගණන්, මිටි ගණන් ලොකුවට පොඩිවට දුර ළඟ කියලා හම්බ වෙන්න පුළුවන්. හම්බ වුණාට ධම්ම ත්‍ිතිතාවේ නැත්තම් යථා භූත ස්වභාවය තමයි රූප කියන එක පවතින්නේ මෙන්න මෙහෙම කියන එකක් මම මේ කියන්නේ. මේක මේ දකින්ද මේක අනිවාර්යෙන් බලන්ද කියලා කියනවා නෙමෙයි ඈ. තේරුණාද? ඒ වගේම බලන්න බෑ. ඉතින් ඕක බලලා සමහර විට කෙලසුන්ගෙන් මිදෙනවා නම් අද විද්‍යාඥයෝ රහත් වෙලා. ඈ නමුත් මම මේ කියන්නේ මෙන්න මෙහෙම තැනකිනුයි රූපය කියන එක පවතින්නේ තථාගතයන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි අපි දැනගත්ත නොදැනගත්ත අපිට හම්බ වුණත් නැතත් අපිට ලොකුවට හම්බ වෙන අපි කියමුකෝ දැන් යම් රූපයක් වෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ කඩන්න පුළුවන් කියලා කියන්නේ ඒ කලාප වශයෙන් වෙන්ව පවතින නිසායි. එහෙම වෙන්ව පවතිනවා නම් අපිට පවතින්නේ නැත්නම් එකටම නම් පවතින මේ වස්තුව අපිට කඩන්න වෙන් කරන්න බෑ. ඈ වෙන් වෙන්ව වෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ වෙන් කරන්න පුළුවන්කම නිසා අපි නිකමට කියමු දැන් ආල් ටිකක් පෙඟෙන්න දැම්මහම පෙඟෙනවා කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙන අර කලාප ඇතුලින් වතුරට යන්න ඉඩ තියෙනවා කියන එකයි ඈ ඒ තරම් මේ සිවුන් ස්වභාවයකින් මේ රූපයක් හැදෙන්නේ එතකොට මෙන්න මේ වගේ පොතේ කියව පටිච්ච සම්පන්න බවක් තියෙනවා නැත්නම් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යක් තියෙනවා කියලා පඨවි ආපෝවට ආපෝව තේජුවට තේජුව වායුවට වායුව ආපෝ පඨවියට කියලා මේ වගේ වුණොන්ට උපකාරව තමයි මේ හැම රූපයක්ම පවතින්නේ. ඕක තමයි ඔය රූපයක තියෙන සැබෑම ස්වභාවය අපිට හම්බ වෙන. හරිද? එතකොට එබඳු රූපයක් ආධ්‍යාත්මික රූපයට ගැටීම නිසා අපිට පහළ වෙන්නේ රූප කලාප ගොඩාක් එකට එකතු කරපු සටහනක් තමයි හිතට අපිට හම්බ වෙන්නේ. අර මම ඔකට ගොඩක් දුරට සමහර විටක කියනවා අපි ගල් කැට ටිකක් ගෙනල්ලා දැම්මොත් අපි එක්කෙනා එක එක ගල් කැටේ ගල් කැටේ ගල් කැටේ දාන්නේ දැම්මහම අපිට පේනනවා අවකාශ ධාතුවට සාපේක්ෂව කන්දක් හැඩයක් වෙනවා. නමුත් අපි අල්ලන්න ගියොත් අපිට පේන හැඩේ නෙමෙයි එතන තියෙන ගල් කැට. මේ ගල් කැටේ දන්නේ අනිත් ගල් කැටේ ගැන අනිත් ගල් කැටේ දන්නේ අනිත් ගල් කැටේ ගැන මේ ගල් කැට ගල් කැට රාශියක් තියෙන්නේ. එහෙම තියෙන තැනක අපිට හිතට මැවිලා මේ හැහරහා හිතට මැවිලා පේනවා හැඩයක්. එතකොට අපිට පේන දේ පවතින දේ නෙමෙයි. ඒකයි දැන් අපිට මේ මොන විදිහට රූපයක් ලැබුණත් මේ හැම රූපයක්ම කන බොන ආහාරයෙන් හැදුණු රූප කලාප කලාප කලාප වලින් රූපය කියන එක තියෙනවා. දැන් අපිට තේරෙන විදිහ ගැන නෙමෙයි රූපය ගැන බලන්න ඕනේ අපිට තේන ආකාරයට නෙමෙයි රූපේ පවතින ආකාරය ගැන. තේරෙනවා නේද? එතකොට ඒබඳු රූපයක් නිසා අපේ හිතට පහළ වෙනවා හැඩතලයක් වෙනන බවක් අර මම කියන්නේ දිලිඟුව දකිනකොට ජලය වගේ පේනවා කියලා. ඒ වගේ රූප කලාප තියෙන තැනක අපි මෙහෙම කළ වැලි ටිකක් මෙහෙම දැම්මොත් දැන් වැලි කැට වැලි කැට තියෙන්නේ අපිට පෙනේ කන්දක්. දැන් කන්ද කියලා එකක් වැලි ගොඩ ඇතුලේ තියෙනවා නෙමෙයි. වැලි තියෙන තැනක අවකාශ ධාතුවට සාපේක්ෂව අපිටයි මෙන්න හැඩයක් පේන්නේ. එතකොට අපි අහක බලනකොට නැත්නම් අහකට යනකොටම වෙන්නේ මොකද්ද? අර වැලි කැට වැලි කැට දෙකේ